මොහොතේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු තවත් බොහෝම පුංචි කොටසක් මේ සබ්බාසව සූත්‍රය ආශ්‍රය කරගෙන දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය වඩාත් නිවැරදි කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතේ සද්ධර්ම දානයත් සද්ධර්ම ශ්‍රවණයත් මේ ශාසනය උගන්වා වදාළ මහත් ආනිසංස ලැබෙන පින්කම්. සද්ධර්ම දානය ඊට සුවිශේෂයි. නිතර නිතර ඒ කාරණාව දැන් අපි අහලා ඒ කාරණාව හොඳට දන්න නිසා තමයි මේ පින්නතුන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සද්ධර්ම දානමය පින්කමක් සිදුකරනද මේ විදිහට කටයුතු සංවිධානය කරගන්න. එහෙමනම් ධර්මය දානය කරවලා රැස් කරගන්න මහානුභාව සම්පන්න කුසල් අද ධර්ම දානමය පින්කම සිදු කරන සදහවත් දායක කාරකාදී පින්නතුන් අත්පත් කරගන්නවා වගේම මේ පින්නතුන්ට එවන් මහා පින්කමක් සිදු කරගන්න අවස්ථාව ලබා ගන්න තවත් සත්පුරුෂයන් සමග මේ පින්කම සංවිධානය කළ අපේ හේමක ඩයස් මැතිතුමා ඇතුළු සියලු දෙනාටම මේ මහා කුසලයේ අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච සත්පුරුෂ පින්නතුන් ඊටාම උවමනාවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් අවශ්‍යතාවයේ පෙරදරි කරගෙනමයි මේ ධර්ම ශ්‍රවණය කරන්න මේ කාලය වෙන් කරගන්නේ. එහෙමනම් සසරින් එතර වෙන්න සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍යම කාරණාවක් බව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. ඒ නිසා සසර දුකින් එතර වෙන්න ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තීරණය කරලා යෙදිච්ච මේ පින්නතුන් මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා කරුණු අවබෝධ කරනවා වගේම මහා ශ්‍රේෂ්ඨ කුසලයක් රැස් කරගන්නවා. ඒ සියලු කුසලානිසංසයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මහා කුසල් අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අපි සාකච්ඡා කරමින් හිටපු සූත්‍ර දේශනාව සියලු දෙනාටම මාතෘකාව මතකයි මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන අති ගාම්භීර වගේම අති සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් මේ තමයි මේ සබ්බාසව කියන සූත්‍ර දේශනාව. සියලු ආශ්‍රවයන් ප්‍රහීණය කිරීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපූර්ව සූත්‍ර දේශනාවක් පුතත්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වාම කරුණු ගොනු කරලා තියෙන දේශනාවක් තමයි සබ්බාසව සූත්‍රය. මේ සූත්‍රය තුලින් බොහොම කෙටියෙන් නමුත් අපි මේ වෙනකොට ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරලා තියෙනවා. අද සබ්බාසව සූත්‍ර දේශනාවේ අවසාන කොටස නිමා වෙන්න පුළුවන්. පිළිදෙණි අපි මෙතෙක් ධම්මවිචේ සම්බුද්ධංගේ ළඟට එනකන් බොජ්ජංග ධර්ම බොහෝම කෙටියෙන් සිහිපත් කළා. මොකද මේ සූත්‍රයට අන්තර්ගතව තියෙන නිසා කෙටියෙන්. නමුත් බොජ්ජංග ධර්මත් එක්ක දීර්ඝ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කරලා තියෙනවා. මේ සූත්‍රයටත් සමගාමී කරගන්නත් පුළුවන්. හැබැයි අපේ හැටියට කල්පනා කරුවොත් බොහොම ගැඹුරු දේශනාවක් ඒ තමයි ආහාර සූත්‍රය. අපි උත්සාහ කරමු භාවනාව පිළිබඳව විශේෂ කරුණු රාශියක් අන්තර්ගත වෙන උදයබ්බේ ඥානයත් පැහැදිලි කරන ඒ සුවිශේෂී දේශනාව මේ දේශනා මාලාවට යොදා ගන්න අපි උත්සාහ ධර්ම බොජ්ජංග ධර්ම එක්ක එහෙනම් අපි ධම්මවිචේ සම්බොජ්ජංගයට එනකන් කෙටියෙන් කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. එහෙනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ වීරිය සම්බොජ්ජංගය පිළිබඳව. මෙතන වීරිය සම්බොජ්ජංගය කියලා සඳහන් කරනවා මේ බොජ්ජංගය වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ පුජ්‍යලයා තමන්ගේ සාංශාරික ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය ධර්ම මාර්ගයේ මනාව ප්‍රගුණ කරගන්න සූදානම් වෙන කෙනෙක්. මොකද මේ වීරිය කියන ධර්මතාවය නැතුව කවදාවත් සංසාරයෙන් එතර යන්න බැරි වෙන හින්දා. ආන් ඒ නිසා සඳහන් කළා මේ වීරිය කියලා කියන්නේ උපන්නා වූ කෙලෙස් ප්‍රහාණය කිරීමක්. අපි මේක සඳහන් කරනවා උපන් අකුසල් ප්‍රහාණය කිරීම කියලා. ඒකට වීරිය කරන්න ඕනේ. උපන්නා වූ කෙලෙස් ප්‍රහාණය කරන්න වීරිය වඩන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කුසල් එන්නේ එන්නේ හිත තුළ පළපදියම් වෙලා වර්ධනය වෙනවා. මේ සූත්‍රයේ මුලින්මත් ওই කාරණාව සාකච්ඡා කරලා තියෙනවා මේ නමින් නැති වුණාට. මොකද රාග සහිත සිතුවිල්ලකට හිත ඇතුලේ පදිංචි වෙන්න ඉඩ දුන්නොත් ඒ සිතුවිල්ල අපේ මුළු හිතම වහගන්නවා. අපේ ජීවිතේම වහනවා ඒ රාගසිතිය. ආන් ඒ හින්දා හඳුනාගෙන රාගසිතෙවිල්ල බැහැර කරන්න ඕනේ. හඳුනාගෙන දේශසිතෙවිල්ල බැහැර කරන්න ඕනේ. හිතට දේශයක් ඇතුළු වුණාම ඒක ගැන කල්පනා කරන්න ගියොත් නොයෙක් කරුණු හරහා ඒ දේශයේ හිත පුරාම පැතිරෙන්න පටන් අරගෙන ඒක මහා දේශයක් බවට පත් වෙලා අන්තිමට බද්ධ වෛරයක් බවට පත් වෙනකම්ම ඒක වැඩෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා මේ ඇතුල් වෙලා තියෙන දේශසිතක් කියන කල්පනාවෙන් මේ දේශය බැහැර කරන්න ඕනේ. ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ උපන්නා වූ කෙලෙස් ප්‍රහාණය කරන්න. ඒ වගේම නූපන්නා වූ කෙලෙස් නූපදවන්න. මෙතෙක් ඉපදලා තියෙන කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ. තාම ඉපදලා නැති නමුත් ඊළඟ මොහොතේ ඉපදෙන්න තියෙන ඒ කෙලෙස් වලට ආය කවදාවත් උපදින්න දෙන්නේ නැතුව පවත්වා ගන්න උත්සාහ කරන්නත් ඕනේ. උපදින් නැති වෙන්න උත්සාහ කරන්න වීරිය වඩන්න ඕනේ. ඊළඟට උපන්නා වූ කුසල් වර්ධනය කරගන්න උත්සාහ කරන්නත් ඕනේ වීරය කරන්නත් ඕනේ. නූපන් කුසල් උපදවා ගන්න වීරය කරන්නත් ඕනේ. එහෙනම් විශේෂයෙන් මේ වීරය ගැන කතා කරනකොට මෙන්න මේ කාරණාව මූලික කරලා අපි කතා කරනවා. උපන් කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ, නූපන් කෙලෙස් නූපදවන්න ඕනේ. උපන් කුසල් වර්ධනය කරන්න ඕනේ, නූපන් කුසල් උපදවා ගන්න ඕනේ. මේ කාර්යයන් හතර සඳහාම දැඩි වීරියක් උද්දල චිත්තය තුළ වර්ධනය කරගන්න අවශ්‍යම වෙනවා. එහෙනම් වීරිය සම්බුද්ධංගයේ ප්‍රධාන කාරණාව. ඊට අමතරව පින්නතිනේ මේ වීරිය වඩන්න ඕනේ බෝධිහි අංගයක් වන ප්‍රමාණයට. දැන් අපිට මේ කතා කරපු වීරිය බෝධිහි අංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට එතන මෙතන මොන බෝධිය ගැනද සඳහන් කළේ? කෙනෙක් සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරලා මේ සඳහා එළඹෙන්නත් පුළුවන්. කෙනෙක් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා එළඹෙන්නත් පුළුවන්. අග්‍ර ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක, මහරහතන් වහන්සේලා මේ ආදි වශයෙන් මේ සසරින් මිදෙන්න රහත් වෙන තැනට එන්න ප්‍රාර්ථනා කරලා මේ සඳහා එළඹෙන්නත් පුළුවන්. එහෙනම් රහත් බෝධිය දක්වා අග්‍ර ශ්‍රාවක බෝධිය, අසූ මහා ශ්‍රාවක බෝධිය, මහරහත් භාවයේ මේ මේ තැන්වලට එන්න යම් යම් කෙනෙක් උත්සාහ දරනවා නම් ආන් එතෙන්ට ඊමේ අංගයක් බවට පත් කරගන්න මේ වීරිය කොයි කොයි විදිහට වැඩෙන්න ඕනද හැබැයි අපිට මේ දැන් තියෙන මට්ටමින් නම් එතෙන්ට එන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ බෝධියෙහි අංගයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒක සුවිශේෂී කාරණාවක් බවට පත් කරගන්න ඕන වෙනවා එතකොට තමයි ඒ බෝධිය මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ ආන් ඒ නිසායි සඳහන් කළේ බෝධි අංගයක් වන ප්‍රමාණයට මේ වීර්ය වඩනවා කිව්වහම මේ කුසල් පිළිබඳව වීර්යයක් ඒට අදාළම වෙනවා. බෝධිහි අංගයක් බවට පත් කරගන්න වීර්ය වඩනකොට කුසල් උපදවා ගන්න දරන වීර්යයත් ඒකටම අයිති වෙනවා. අකුසල් ප්‍රහාණය කරන්න දරන වීර්යයත් ඒකටම ඒකටම අයිති වෙනවා. එතකොට මේ බෝධි අංගයක් බවට පත් වෙන්න නම් අපි මේ කාරණාව කොයි තරම් දුරට වර්ධනය කරලා පවත්වන්න වෙයිද? මොකද අපි සඳහන් කළානේ මේ තියෙන මට්ටම අපිට මදි කියලා. මේකට එක උදාහරණයක් දෙකක් අපි සාකච්ඡා කෙරුවොත්. වෙනතුනේ අපේ රටේ එක ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව කාරණාවක් පැහැදිලි කරනවා. මේ දාරු බණ්ඩික තිස්ස කියන උපාසක මහත්තයාගේ පින්ඩපාතේ පිළිගත්ත ස්වාමින් වහන්සේ. මේ කාරණාව සමහරට අපි අය දන්නවත් ඇති. මේ දාරු බණ්ඩික තිස්ස කියන කෙනා බොහොම දුක්පත් කෙනෙක්. එදා වේල බොහෝම අමාරුවෙන් හොයාගෙන කාලා බිල ජීවත් වෙන කෙනෙක්. මොකද මේ දර කපලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒකයි දාරු බණ්ඩික තිස්ස කියන්නේ. නමුත් මෙයාගේ බිරිඳට දන් දෙන්න ලොකු ආසාවක් තියෙනවා. ස්වාමියාටත් ඒ ආසාව එහෙම්මම තියෙනවා. නමුත් ඉතින් දන් දෙන්න තරම් ලොකු වත්තමක් නැහැ. කොහොම කොහොම හරි එක දවසක් සලාක දානයක් ලබා ගත්තා. දර කපලා මුදල් ටිකක් එකතු කරගෙන සලාක දානයක් අරගෙන දානි හදාගෙන ඒ වෙලාවේ විහාරස්ථානයේ දානි අරන් ගියා. වික්ෂුන් වහන්සේලා ළඟට. මේ සාමණේර හාමුදුරුවරු මේ දානේ තමන්ගේ පාත්‍ර වලට බෙදලා තියෙන ටික අර උපාසක මහත්තයා බලාගෙන ඉන්නකොටම අහක දැම්මා. ඇයි ප්‍රණීත නැහැ. එයින්ද පොඩි හාමුදුරුවෝ අහක දැම්මා. දුක හිතුණා. ආන් එදා කල්පනා කළා ආර්යයන් වහන්සේලා සතුටු වෙන විදිහට දානයක් පූජා කරගන්න දවසක් මට ආවොත් ගෙදර ගිහිල්ලා බිරිඳත් එක්ක මේ කාරණාව සාකච්ඡා කර කර ඉන්න ගමන් දෙන්නට අපූර්ව අදහසක් ආවා. මේගොල්ලන්ට හිටිය දුවක්. අපි දුව කොහාට හරි උකසට තියමු. දුව උකස් කරලා අපි මුදලක් ගමු. පස්සේ දුව බේරගමු. කොසට තියනවා කියන්නේ පස්සේ බේර ගන්නවා කියන එක. දුවට අදහස ඉදිරිපත් කළා. දුවත් කැමති වුණා. තරුණ දුව සිටුතුමාගේ ගෙදරට ගෙනහිල්ලා දුව සිටුතුමාට දීලා කහවණු ටිකක් ඉල්ලගත්තා. ඒ කහවණු ටික අරගෙන ඇවිල්ලා එළදෙනක් ගත්තා. එළදෙනකින් කිරි දෝල, ඒ කිරි මිශ්‍ර කරලා, කිරි මුදෝලා ගිතෙල් හදලා, තෙල් ගිතෙල් මිශ්‍ර කරලා දැන් කිරිබත් හදලා පූජා කරනවා. බොහොම සතුටුයි දැන්. හරි ප්‍රණීත දාන වේලවල් හදනවා. හැබැයි එක දවසක් මෙහෙම ඉන්නකොට මතක් වුණා අනේ දුව උකසට තියලානේ මේ ඔක්කොම කරන්නේ. අපි දෙන්නගේ ප්‍රීතිය භුක්ති විඳින්න දුවත් හිටියනම් කොච්චර හොඳයිද? ඒ හින්දා තමන්ගේ බෙදෙට කිව්වා ඔබ දන් දෙන්න අදින් පස්සේ මම ගිහිල්ලා කීයක් හරි හොයාගෙන එන්නම් දුව බේරගන්න. උක්කර්මාන්ත ශාලාවකට ගිහිල්ලා වැඩ කරලා මුදලක් හොයාගෙන මාස 6ක් විතර වැඩ කරනවා. එහෙම වැඩ කරලා මුදලක් හොයාගෙන එන ගමන් දැන් දුව බේරගන්න අවශ්‍ය මුදල් සම්පාදනය කරගත්තා. මගදී දැක්ක ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. නිකම්ම යන එකේ හාමුදුරුවොත් එක කතා කර කර ගියොත් ධර්ම කාරණාවක්වත් මට අහගන්න පුළුවන් නේ කියන හැඟීමෙන් ස්වාමින් වහන්සේත් එක්ක කතා කර කර වනාන්තරයේ මැද්දෙන් තමයි යන්නේ. දහවල් දාන වෙලාවත් එළඹුණා. නමුත් දැන් පින්ඳ පාති ලැබෙන පාටක් නැහැ. උපාසක තන කල්පනා කළා මේ කැලේට වැල් අදින්නෙක් හෝ දර කපන්නෙක් හෝ කෑම එකක් අරගෙන ඇවිල්ලා තිබුණොත් මම මුදලට ඒක අරගෙන පූජා කරනවා. එහෙම හිත හිතා යනකොට මිනිස්සෙක් හම්බුණා. එයාගේ කෑම එකකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේට මදක් විවේක ගන්න කියලා. අර කෑම එක ඉල්ලුවා එක කහවණුවක් දෙන්නම් කියලා. මේක හැම එක කහවණුවක් වටින්නේ නමුත් අවස්ථාවේ හැටියට මොහු කල්පනා කළා කහවණුවක් දීලා මේක ඉල්ලන්නේ ලොකු වමනාවකට. බෑ කිව්වා. දෙකක් දෙන්නම් කිව්වා, තුනක් දෙන්නම් කිව්වා, හතරක් දෙන්නම් කිව්වා බෑ කිව්වා. අන්තිමට මෙයාගේ අතේ තිබිච්ච කහවණු ටික ඔක්කොම දුන්නා. ඒත් මදි කිව්වා. ඊට පස්සේ කිව්වා මීට වඩා නම් දෙන්න දෙයක් නැහැ. කැමති නම් කෑම එක මට දීලා ඉතුරු හරියට ඔබත් පින් අනුමෝදන් වෙන්න මම මේ පින්ඳ පාත්‍රයක් පූජා කරන්නයි හදන්නේ කියලා. දාන එක අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේට පූජා කරනකොට භාගයක් පිළිගන්නනකොට ඇති කිව්වා. නෑ ස්වාමීනි මේක එක්කෙනෙකුගේ කෑම එකක් දෙන්නෙකුට වළඳන්න මේක නෑ. ඉතින් දාන ටික ඔක්කොම පූජා කළා. ස්වාමින් වහන්සේ දාන ටික වැළඳුවා. වළඳලා ඉවර වෙලා මේ දායක මහත්තයත් එක්ක කතා කරනකොට මෙයා කතාව කිව්වා. බොහොම දුර ඉඳලා 6 මාසයක් වැඩ කරලා මේ කහවණු ටික හොයාගෙන යන්නේ දුව බේරගන්න. නමුත් දැන් මම දුව බේරගන්න ආයෙ කහවණු හොයන්න ඕනේ. නමුත් මම මේ තරම් දුක් විඳින්නේ දුවත් උකස් තියලා සංසාරේ දන් දීලා මදිහින්දා. ඒකයි ස්වාමීනි මහ කුසල් බලාපොරොත්තු වෙන දන් දුන්නේ. ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ වාගේ දායකයෙකුගේ සිව්පසේ වළඳලා මම නිකම්ම නිකං කාලය ගත කරන එක තේරුමක් නෑ. මේ දන් දුන්නේ මං ගැන පුදුම බලාපොරොත්තුවකින් විශ්වාසයකින්. එනම් මොහුට යහපතක් කරන්න ඕනේ. උපාසක මහත්තයාට යන්න කියලා ස්වාමින් වහන්සේ ඒ ගහ යටම වාඩි වුණා. අයනම් සව් කෙලස් නැසල මිස මේ ගහ යටින් නැගිටින්නේ නැහැ කියලා චතුරංග සමන්නාගත වීරියම අදිෂ්ඨාන කළා. පළවෙනි දවසේ ගෙවුණා, දෙවෙනි දවසේ ගෙවුණා, තුන්වෙනි දවසත් ගෙවුණා. ස්වාමින් වහන්සේ निराහාරයි. නමුත් තාම කිසිම වෙනසක් නැහැ. හැබැයි අදිෂ්ඨානයේ අතහැරියෙත් නැහැ. හත්වෙනි දවසේ එළි වෙනකොට ස්වාමින් වහන්සේ සෞඛ්‍යලෙස නසල රහත් වුණා. දැන් හිතන්නකෝ මේ ස්වාමින් වහන්සේට තිබිච්ච වීරිය අර දායකයාගේ සිව්පසය දාන ටික වළඳලා මේ දායකයාට යහපතක් කරන්න ඕනේ. එයා අප්‍රමාණ කැපකිරීමක් කරලා මේ දානේ වෙල දුන්නේ. ලොකු අත්හැරීමක් කරලා. එහෙනම් යහපතක් කරන්න ඕනේ. ආන් ඒ නිසානේ මේ වීරිය වැඩි එදා තීරණය කළා රහත් නොවි නැගිටින්නේ නැහැ. මැරුණොත් මැරුණාවි. ආන් එහෙම වීරියකට තමයි බෝධියේ අංගයක් කියලා කියන්නේ. ඒකයි මම කියවි අපි ගාව මේ තියෙන වීරිය ඒ බෝධියේ අංගය නෙමෙයි. අපිට තියෙන හරි දුර්වල වීරියක්. වීරියවන්තයි කියලා කිව්වට අපිට තියෙන හරි දුර්වල වීරියක්. යම් වැඩක් ආරම්භ කරපුවාම ඒක අවසානයේ දක්වාමවත් ආරම්භ කරපු විදිහට එකම දිගට පවත්වාගෙන යන්න තරම් අපේ වීරිය නැති හින්දා පටන් ගත්ත හුඟක් වැඩ මග නවතිනවා. පටන් ගත්ත වීරිය නෑ එන්නේ එන්නේ එන්නේ හීන වෙලා යනවා. එවනම් මේ වීර්ය සම්බොජ්ජංගේ කතා කරනකොට බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත් වෙන්න නම් ඒ වීර්යය මෙන්න මේ විදිහට මේ විදිහට වැඩෙන්න ඕනේ. අන්න ඒකට කියනවා බෝධියේ අංගයක් කියලා වීර්යය එහෙම වැඩනහම. ඊළඟට පින්නතුනේ අපි හිතලා බලන්න ඕනේ මේ ඉන්ද්‍රිය වීර්ය නැමැති ඉන්ද්‍රිය තව තව කොයි කොයි විදිහට දියුණු වෙන්න ඕනද? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. එක තැනක කාරණා 8ක් සිහිපත් කරනවා. පුජ්‍යලයාගේ වීරිය නැති කරන කාරණා. කුසීත වස්තුව කාරණා අටක් සිහිපත් කරලා තියෙනවා අපේ වීර්ය ටික ටික ටික ටික අත්හැරෙන හැටි. සමහර කෙනෙක් අද සමහරට කල්තියම්ම නිදා ගන්නවා. මට ඒක උදේම ගමනක් යන්න තියෙනවා. පාන්දරම නැගිටින්න ඕනේ. ඒ හින්දා අද රෑ ගොඩක් නිදි මරුවොත් හෙටේ ගමන පහසුවෙන් යන්න බැරුව යනවා. එහෙනම් කල්තියම නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්නවා. හෙට වැඩක් තියෙන හින්දා අද සම්පූර්ණ කරන්න තියෙන මේ භාවනා කටයුතු බුද්ධ වන්දනා ආදී සම්පූර්ණ කළේ නැහැ. හෙට වැඩක් තියෙන හින්දා. දැන් හෙට වැඩේට යෙදෙනවා. වැඩේට යෙදී ඇවිල්ලා දවස පුරාම වැඩ කරලා දීර්ඝ ගමනක් ගිහිල්ලාවිල්ලා ඇඟපත තැළුවා වගේ හරි වෙහෙසයි. පදයන් ගැන මොකවත් කරන්න බෑ. මේ වෙහසත් එක භාවනා කරලා වැඩකුත් නෑ. මේ වෙහස අරගෙන බුදුන් වහන්සේ ගියාට වැඩක් නෑ. එතන වාඩි වෙච්චාම නිින්දයයි. ඒ හින්දා අර කල්තියම විවේක ගන්න ඕනේ කියලා එදාට නාගෙන එදාටත් විවේක ගන්නවා. දැන් කලින් වැඩේ නිසා කල් දැම්ම. දැන් වැඩ කරලා මහන්සි නිසා කල් දානවා. ඊළඟට උෂ්ණය නිසා කල් දානවා. සීතල නිසා කල් දානවා. බඩගිනි නිසා කල් දානවා. බඩ පිරිල නිසා කල් දානවා. ලෙඩ වෙලා නිසා කල් දානවා. අද අසනීපයි වාගේ. ඒ තරම් නිදි මරලා බෑ. මේ ලෙඩේට නිදි මරන්න හොඳ නෑ. ඒ හින්දා අද කල් කියන්නේ දා ගන්නවා. දැන් ටිකක් සනීපයි. ඊළඟට කල්පනා කරනවා තව ටිකක් විවේක ගන්න ඕනේ. යන්තම් සනීප වුණා විතරයි. දැම්ම නිදි මරන්න පටන් ගත්තොත් ආයෙ ලෙඩේ මතුවෙන්න පුළුවන්. ආයෙ එහෙම හිතලා ආයෙත් විවේක ගන්නවා. දැන් මේ හැමතැනම තියෙන්නේ සසරින් එතර යාමේ කුසීතකම. මේ වාගේ කාරණා අටක් අංගුත්තර නිකායේ අටනිපාතේ පැහැදිලි කරනවා. ඒ ඇයට මෙන්න මේ කතා කරන බොජ්ජංගය මේ බොජ්ජංගය නෑ. ඒක සම්පූර්ණ නෑ. බෝධි අංගයක් මට්ටමට ඒක එතකොට දියුණු වෙලා නෑ. ආන් ඒ නිසා පින්නතුනේ අපි දියුණු වෙන්න නම් මේ අපට තියෙන ප්‍රමාණය ඇති කියලා කවදාවත්ම හිතන්නේ හිතන්න හොඳ නැහැ. ඊළඟට මේ කාරණාව තවත් අපිට තේරුම් ගන්න තව එක කාරණාවක් සිහිපත් කරන උදාහරණයක් මේ මහා මිත්ත තෙරුන් වහන්සේගේ කතාව මේ විරිය සම්බුද්ධංගය දිනු කරගන්න බලාපොරොත්තු වෙන අයට හරි වටිනවා. මොකද මහා මිත්ත තෙරුන් වහන්සේගේ කතාව. මහා මිත්ත කියන ස්වාමින් වහන්සේ බොහොම දුෂ්කර ප්‍රදේශයක වැඩ ඉන්නේ. හැබැයි ඒක දුප්පත් උපාසිකාවක් උන්වහන්සේට අප උපස්ථාන කරනවා හරියට තමන්ගේ දරුවට වගේ. තමයි මේ උපාසිකාව සලකන්නේ. හැමදාම මේ ගෙදරට ස්වාමීන් වහන්සේ පින්ඳ පාති වඩිනවා. හරි දුප්පත් ගෙදරක්. එක දවසක් පින්ඳ පාත වඩින්න ලෑස්ති වෙලා තමන්ගේ පාත්‍රයේ තවි කිහිලාමින් ඉන්න වෙලාවේ මේ පල්ලැහැති විච්ච ගෙදර වයසක දුප්පත් උපාසිකාව තමන්ගේ තරුණ දුවට කතාවක් කියනවා. ඒක ස්වාමීන් වහන්සේට ඇහෙනවා. මේ උපාසිකාව කියනවා දුවේ අහවල් තැන පරණ හාල් මෙච්චරක් තියෙනවා. අහවල් තැන ගිතෙල් තියෙනවා, අහවල් තැන පැණි තියෙනවා. මේ දේවල් අරගෙන පරණ කාල් වලින් හොඳ ආහාරයක් හොඳ පිළිගතක් හදලා. උඹේ සහෝදරයන් වහන්සේ පින්ඩපාත වැඩියම පිළිගන්නපා. ඉතුරු දෙයක් උඹත් කාපා. ඒ වෙලාවේ දුව අහනවා අම්මා මොනවද කෑවේ? මම ඊයේ රැයට ඉතුරු වෙච්ච හීල් බත් ටිකක් කාඩි වතුර ටිකක් එක කෑවා. එතකොට ඔබට දවල්ට මොනවද? අහවල් තැන තියෙනවා කඩහාල්, මුණුසල් තියෙනවා. කඩසාල් ටිකක් දාලා කොළ ටිකක් දාලා මට ඇඹුල් කැඳක් හදලා තියන්න. ස්වාමීන් වහන්සේට ප්‍රණීත බතක් පිළිගන්වලා ඉතුරු ටික ඔබ ගන්න. ස්වාමීන් වහන්සේට ඒක ඇහුණා. එහිලා කල්පනා කළා මහා උපාසිකාව උදේට හීල් බත් කෑවා කාඩි හොදිත් එක්ක. දවල්ට ඇඹුල් කැඳක් හදලා තියන්න කියනවා. නමුත් මට ඉතා ප්‍රණීත කිරිබතක් පූජා කරන්න කියනවා. මම ඇගේ කවුද? මම ඇගේ දරුවද? ඇය මට ණයක් තියනවද? එහෙම නැත්නම් ඇය මගේ ඥාතිවරයෙක්ද? නැතුව ඇයි මට ප්‍රණීත දේවල් දෙන්නේ? ඇය මගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. අපි බොහොම සිල්වත් ඇති. අපි බොහොම ගුණවත් ඇති. අපිට දන් දුන්නාම ඒ අයගේ සංසාරي සුවපත් වෙයි. ඒ අයගේ සසරට සාධාරණයක් වෙයි කියලා. ඒකයි එහෙම දීලා Taman දුක් විඳින්නේ. එහෙමනම් මේ පින්ඳ පාතය අද මම මේ විදිහට ගිහිල්ලා වළඳන එක සුදුසු නෑ. මහා මිත්‍ය ස්වාමින් වහන්සේ කුටිය ඇතුළට ගිහිල්ලා සිවුරු ගැටවටුව ලෙහලා අනිත් සිවුරු තැම්පත් කළා. පාත්‍රය ඇඳ යටින් තියලා උන්වහන්සේ තීරණය කළා රහත් නොවි මිස අය උපාසිකාවගේ ගෙදර යන්නේ නැහැ කියලා. උන්වහන්සේ භාවනාවට වාඩි වුණා. හැබැයි වැඩි කාලයක් ගත කළෙත් නැහැ. ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලෙස නැසල රහත් වුණා. මොකද දීර්ඝ කාලයක් අරහත්ත්වයේ වෙනුවෙන්ම උන්වහන්සේ වෙහෙසමින් වෙහෙසමින් හිටපු කෙනෙක්. ආන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ කුටිය ළඟ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා සාදුකාර ප්‍රත්‍යා ස්වාමීනි ඔබ වහන්සේලා වගේ උතුමන්ට දන් දෙන අර වාගේ දුප්පත් අහිංසක උපාසිකාවන් සසර මහත් පිළිසරණක්ම ලබනවා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කුටිය දොර ඇරලා බැලුවා තාම පෙරවරු කාලේමයි. ඒ නිසා උන්වහන්සේ නැවත ඇඳ යට තිබිච්ච පාත්‍රය අරගෙන සිවුරු පොරවගෙන අර ගෙදරට පින්ඩපාත වෙලියා. අර දුව කිරිබත හදාගෙන බලාගෙන හිටියා තමන්ගේ සහෝදරයා දානිට වඩින එක. ඉතා ප්‍රණීත වූ කිරිබත පිළිගන්නවා. ඇයට සුවපත් වේවා කියලා ස්වාමීන් වහන්සේ කිරිබත් ටිකක් අරගෙන ආපහු වැඩියා. අර කාන්තාව ඇවිල්ලා ඇහුවා "දුවේ, උඹේ සහෝදරයාණන්ට දන් දුන්නද?" "ඔව් මෙනියනි. ඔබ කියපු විදිහට පරණ හාල් වලින් අපූර්ව කිරිබතක් හදලා මන් දන් දුන්නා. හැබැයි මෑණියනි වෙනදට වඩා අද ස්වාමින් වහන්සේගේ මුව මඩල හරි පිරිසිදුයි. හරියට ලා තැඹිලි ගෙඩියක් මොනතරම් ලස්සනද ස්වාමින් වහන්සේගේ මුව මඩල අදේ තරම් ලස්සනයි. ස්වාමින් වහන්සේ අද හරි ප්‍රසන්නයි. ඒ නිසා ලොකු ප්‍රීතියක් ඇති වුණා මට උන්වහන්සේ දැකලා. ඒ වෙලාවේ මහා උපාසිකාව දුවේ උන්වහන්සේ මෙතෙක් කල් ප්‍රාර්ථනා කරපු උතුම් බෝධිය අද මුදුන්පත් කරගන්න සැකලයක් කියලා. නමුත් මහා මිත්‍ර තෙරුන් වහන්සේ වෙලාවේ මේ උපාසිකාවට කුසල් රැස් කරවන්නේ උන්වහන්සේ දරලා තිබිච්ච අප්‍රමාණ වීරිය, වෑයම ආන් ඒ වාගේ වීරියන්ට ඒ වාගේ වෑයමට තමයි මේ බෝධි අංග කියලා කියන්නේ. ආන් ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ අපි ගාව තියෙන වීරිය සසරින් මිදෙන්න හැමදාම මදි. එහෙනම් මීට වඩා අපේ වීරිය වැඩෙන්න ඕනේ. මීට වඩා අපේ වීරිය දියුණු වෙන්න ඕනේ කියන කාරණාව අපි නිරන්තරයෙන්ම කල්පනා කළ යුතු දෙයක්. ඊළඟට බින්දුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව තවත් සිහිපත් කරනවා. මේ දානයේ පින්ඩපාතයේ පිළිබඳවම මදුරෝපි පින්ඩපාතෝ හලාහල විසූපමෝ අසීලස්ස අදින්තා ගිලිතබ්බා අයෝගුලෝ යේන වීරරත්තං මෙහෙම සඳහන් කරන්නේ සිල් නැති තැනැත්තා හට ගිහියන් විසින් දෙන මීරු ඌද ආහාරයේ කෑ හැටියේම මැරෙන වසක් බඳුයි. සිල් නැති තැනැත්තාට ගිහි පින්නතුන් දෙන මේ ආහාරය වළඳහම හරියට ඒක මරණය දක්වා හේතු වෙන මහ විසක් ගිල දැම්මා හා සමාන වෙනවා. ඊළඟ සඳහන් කරනවා වළඳන තැනැත්තා හට නරකෙහි ඉපිද දීර්ඝ කාලයක් ගිනියම් ලෝහ ගුලි ගිලින්නට සිදුවන්නේ සිල් නැතුව ඒ දාන වළඳනවා නම් දීර්ඝ කාලයක් නිරේ ඉපදිලා ලෝහ ගුලි ලෝධිය ගුලි ගිලින්න සිද්ධ වෙනවා කිය. මේ ගාථාවේ සරල අදහසක් එහෙම පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ කරුණ දැනගෙන තමයි මේ මහා වීරයවන්තයෝ මේ සඳහා උත්සාහ කරලා තියෙන්නේ වීරිය වඩලා තියෙන්නේ. ඒ නිසා තුනදින මෙතන සඳහන් කළා රාග දේශ මොහයන් දුරු කළා වූ හෝ ඒවා නැති කර ගැනීමට වෙරවඩන්නා වූ හෝ පැවිද්දන්ට දෙන දාණයම දායකයාට මහත්ඵල වේ. ඊළඟට සඳහන් කරනවා අපට මේ දාණය පිරිනමන සදහවත් වූ අපගේ මව්පියවරු නොවන්නාහ ප්‍රතිග්‍රාහකයා එහෙම හිතන්න ඕනේ. අපිට මේ දාණය පිළිගන්වන්නා වූ සදහවත් වූ අපේ මව්පියෝ නොවන්නාහ සහෝදර සහෝදරියෝද නොවන්නාහ අපගේ නෑදෑයෝද නොවන්නාහුමය අපගේ ණයකාරයෝද නොවන්නේය වැඩකාරයෝ දනවන්නේ අපගේ අපගෙන් වැඩක් කරවා ගැනීම උදෙසා මේ ආහාර අපට දෙන්නේද නොවේයි. එහෙනම් ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ අය අපෙන් බලාපොරොත්තු වන්නේ නම් මේ අය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාය. දීමට සුදුසු ගුණ ඇති උතුමන් වහන්සේලාය. මොවුන්ට දීමෙන් බොහෝ සෙයින් අනුසස් ලැබෙන්නේ යයි කියලා කල්පනා කරමින් තමයි අපිට දෙන්නේ. එහෙනම් ආන් ඒ කල්පනාව ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මුදුන්පත් කරන්න පුළුවන් තැනක තමන් ඉන්නවද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්න කියලා දේශනා කළා. එහෙම තැනක තමන් නැහැ කියලා හිතනවා නම් අපාය බය උපදවාගෙන මේ මේ සඳහන් කරන විදිහට වීර්ය වඩන්න කියලා දේශනා කරනවා එතනින් මිදෙන්න. ඒ නිසා සිව්පසයේ බොහොම භයානකයි. ඒ සිව්පසයේ පරිභෝජනය කරන්න නම් අප්‍රමාණ වීර්ය වඩලා ಗುಣ සම්පූර්ණ කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ස්කන්ධෝපම කියන සූත්‍ර දේශනාව දේශනා කළෙත් මෙන්න මේ වාගේම කාරණාවක් එක්ක. අපි බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ වඩිනකොට එක දවසක් රාත්‍රියේ ගතකරනද වනාන්තරයක් අසල වැඩ හිටියා. ඒ වනාන්තරයේ තිබිච්ච විශාල නුග ගහකට ගිනි අරගෙන නුග ගහ ඇතුලේ බෙන්නේ. මේ බෙනේ දිග ගින්දර උඩට නැගිලා නැගිලා ගහ ඇතුලෙන් පුච්චලා අඟුරු කඩාගෙන වැටිලා වැටිලා ගහ වටේට ලොකු අඟුරු කන්දක් නිර්මාණය වෙලා තිබුණා. අපි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරවලා මහණෙනි අර අඟුරු දිහා බලන්න. ඒ අඟුරු ගිල දමන්න පුළුවන්. ස්වාමීන් අඟුරු ගිලින්න බෑ. නමුත් සඳහන් කළා දුසිල්වත් ඉඳගෙන සදහතුන් දෙන බත් ඇට ගිලිනවට වඩා අර අඟුරු ගිලින එක හරි හරි සැපයි කියලා. මේ බත් ඇට ගිලින එක ඊට වඩා හරි දුක. ගිලින තුරු නම් මේ ජීවිතේ තියෙන තුරු නම් හොඳයි. හැබැයි ඒයින් පස්සේ ඊට වඩා බොහෝම දරුණු දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊට වඩා දුසිල්වත් නම් බත් කන්න එපා. අරහඟුරු වළඳන්න. ඒක ඊට වඩා සැපයි කියලා දේශනා කළා. ආන් ඒ වාගේ කරුණු ගැන අහලා, ඒ වාගේ කරුණු ගැන හිතලා වීරිය වඩන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා පැහැදිලි කරන්නේ ඒ නිසා. එහෙනම් මේ වීරිය කියන කාරණාව ඒ තරම් දීර්ඝව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට පැහැදිලි කරනවා යම් කෙනෙක් නැත්නම් බාගතුන් වහන්සේ දේශනා කරනවා මේ රුක්ෂ මූලයක ශූන්‍යාගාරයකට එළඹ ධාන කිරීමට මා විසින් ඒ කොට හොදෙක් බුදුරජාණන් වහන්සේගේ නවලෝකෝත්තර ධර්මයට දායාද කරියෙකු හිමියෙකු විය යුතුය බුදුරජාණන් වහන්සේගේ දායාදෙහි මහත් බව හිතන පුද්ගලයා ආන්ගේ පුද්ගලයාට මේ වීර සම්බුද්ධංගය උපදිනවා කියලා මම විසින් බොහෝ වීරය කරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ධර්මයේ නැමැති දායාදයට හැබෑ උරුමකාරයෙක් බවට පත් වෙන්න ඕනේ. ආන්ගේ උරුමය ඇති කරගන්න, වීරිය වඩන්න අපි විසින් කොයි කොයි විදිහට කල්පනා කළ යුතුද? කොයි කොයි විදිහට සිහිපත් කළ යුතුද? කොයි කොයි දේවල් දැනගත යුතුද? ඒ ඇයි දැනගන්න ඕනේ? වීරිය වීරිය වැඩෙන්න. අන් හැම වෙලාවෙම කල්පනා කරන්න කියලා දේශනා කළා. ශාස්ත්‍රුන් වහන්සේ වැනි තවත් ශාස්ත්‍රවරයෙක් ලොවනක මගේ බුදුරජාණන් වහන්සේ තරම් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ වෙන වෙන නෑ කියලා හිතන්න කිව්වා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නා අවස්ථාවේද අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේද ලෞතුරා බුදුබවට පැමිණෙන අවස්ථාවේද දම්සක් දේශන අවස්ථාවේද යමක මහා ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාවේද දෙව්ලොවින් නැවත මනුලොවට වැඩම කරන අවස්ථාවේද ආයු සංස්කාරද අත්හරින අවස්ථාවේද පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන අවස්ථාවේද දසදහසක් ලෝක ධාතුන් කම්පා වුණා. එහෙමනම් බුදු කෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව වෙසෙන මා කාබී නිකම්ම නිදා ගැනීමෙන් කල්ැවීම කොයිතරම් නොහොබිනා වැඩක්ද මෙවන් උත්තම ශාස්ත්‍රවරයෙකුගේ ශාසනයට ඇතුළු වෙච්ච මම නිකම්ම කාලා බීලා කාමයට යොමු වෙලා කාලය ගත කරන එක මොනතරම් නොහොබිනවද එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගැන කල්පනා කරලා ඒ ආශ්චර්ය ගැන කල්පනා කරලා ඒ ශාසනයෙන් මහත් වූ සාධාරණයක් Tamanට ලබා ගන්න. අප්‍රමාණව වීරිය වඩන්න වෙහෙසෙන්න කියලයි මෙතන සඳහන් කරන්නේ. මේ වීරිය වැඩෙන කාරණා මේ සිහිපත් කරන්නේ මෙහෙම හිතහම වීරිය සම්පොජ්ජංගේ දිනු කරගන්න පහසුයි කියලා. ඊළඟට සඳහන් කරනවා මම දැන් හීන ජාතිකයෙක් නොවෙමි. මම එදා හීන ජාතිකයෙක් වුණාට මම දැන් දැන් හීන ජාතිකයෙක් නෙවෙයි. මේ කරුණ සඳහන් කරලා තියෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ සිව්වනක් පිරිස බවට පත් වෙනකොට ඒ කාරණාවල් අපට සාධාරණයි. නමුත් මෙතන සඳහන් කරනවා මම දැන් හීන ජාතිකයෙක් නෙවෙයි. අසම්බින්න මහා සම්මත රාජ පරම්පරාවෙන් පැවතෙන සුද්ධෝදන මහරජුරුවන්ගේ මුණුබුරු රාහල් කුමරුන්ගේ සොහයුරෙක් වෙමි. මේ මහා රාජ පරම්පරාවෙන් පැවතෙන සුද්ධෝදන මහරජුරුවන්ගේ මුණුබුරා වෙච්ච රාහුල කුමාරයාගේ සහෝදරය මම. ඒ කොහොමද රාහුල කුමාරයාගේ සහෝදරයා වුණේ? මම දැන් භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයා. රාහුල කුමාරයා සිද්ධාර්ථ බෝසතාණන්ගේ පුත්‍රයා. නමුත් පැවිදුණාට පස්සේ රාහුල කුමාරයාත් බුදුරජාණන් වහන්සේගේම පුත්‍රයා. එහෙනම් මම රාහුල කුමරුගේ සහෝදරයා. මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දැන් කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. ආන් ඒ නිසා මා විසින් නිකම්ම වාසය කරන්නේ නම් ඒ මගේ જાතියට නොහොබිනා දෙයක්. මොන જાතියටද නොහොබින්නේ? මාගේ මේ ශ්‍රේෂ්ඨ වංශයට ගැලපෙන්නේ ඒක මේ ශ්‍රේෂ්ඨ වංශයට අයිති දෙයක් නෙමෙයි. එහෙම කල්පනා කරලා ආන් ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් වීර සම්බුද්ධංගේ දිනු කරගත යුතුයි කියලා සඳහන් කරනවා. තවත් කාරණාවක් සිහිපත් කරනවා පින්නතුනි සරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාද වීරයෙන්ම ලෝකෝත්තර ධර්මයන් ලැබූහ. මා විසින් මාගේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මග යා යුතුය යනාදී මෙනෙහි කරන්නාහුට වීර සම්බොජ්ජංගය උපදින්නේය. එහෙමනම් මේ වීර සම්බොජ්ජංගය වැඩෙන්න නම් හොඳ ශ්‍රද්ධාවක් අපි ගාව තියෙන්න ඕනේ බව මේ කාරණාවත් එක්ක පැහැදිලි වෙනවා. එහෙනම් වීර සම්බොජ්ජංගය සම්පූර්ණ කරගත්ත කෙනෙක් තවත් බොහෝ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තු පුජ්‍යලයක් බවට පත් වෙනවා. මේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිළිබඳව කල්පනා කර කර තමන්ගේ වීරිය දියුණු කරගන්න කටයුතු කරන කෙනාට මේක බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ඉරිය කියලා කියන කාරණාව ඔසවලා තබනවා කියන කාරණාව. ඉරිය. වීරිය කියන එකේ ඉරිය කියන කොටසයි මේ සඳහන් කරන්නේ. එහෙනම් වීරිය බොහොම ඉහළට ඉහළට ඔසවලා තබනවා කියන කාරණාව. ඊළඟට පින්නතුනේ සඳහන් කරනවා පස්සද්ධි සම්බොජ්ජංගය. මොකද එතකොට මේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ? පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ ආන් ඒ කාරණාවත් වඩන්න කියලා සඳහන් කරනවා පස්සද්ධියේ. මනාව දියුණු කරගන්න කියනවා සමාධි සම්බොජ්ජංගයත් වඩන්න කියලා කියනවා. එතකොට සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ මනාව තමන්ගේ හිත එකඟ කර ගැනීම, සමාධියටපත් කර ගැනීම දියුණු කරගන්න කියලා කියනවා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගයත් වඩන්න ඕන කියලා කියනවා. මොකද එතකොට මේ උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩෙන්නේ නැහැ කරුණාව මෛත්‍රිය නැති කෙනෙකුට. පාණක බාගතුන් හසීමේ බොජ්ජංග ධර්ම ටික පෙළ ගහලා තියෙන හැටි. එහෙනම් මූලික ධර්මතා ටික හරියට වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන ආවොත් තමයි එයා ගාව මේ කරුණාව මෛත්‍රිය කියන එක වැඩි වැඩියෙන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් හැම වෙලාවෙම බුද්ධ ආගමේ මේ හැම දේශනාවකම අනුපූර්ව ප්‍රතිපදාවක් අපූර්වට පෙන්වලා තියෙනවා. එතකොට උපේක්ඛාව, මධ්‍යස්ථ භාවය, ඒක වැඩෙන්න නම් කරුණා මෛත්‍රිය ඕනෙමයි. ඒ නිසා සඳහන් කරනවා මේ උපේක්ඛාව කිව්වේ යම් තැනක යම් පුද්ගලයෙක් තුළ ඒ කාරණාව හරියටම දියුණු වෙලා නැත්නම් ඔහු ගාව මෛත්‍රියක් නැහැ. ඔහු ගාව කරුණාවක් කරුණාවක් නැහැ. කරුණාව මෛත්‍රිය තිබුණ කෙනා ළඟ මේ කාරණාව බොහෝම හොඳට දියුණු වෙනවා කියලා පැහැදිලි කරනවා. ඒ නිසායි සඳහන් කරන්නේ මේ උපේක්ඛාව කියේ යම් තැනක සෝමනස්සයක් නැත්නම් සෝමනස්සයක් නැත්නම් කියලා කිව්වේ සතුටක් නැත්නම් දුකකුත් නැත්නම් සතුටුකුත් නැහැ, දුකකුත් නැහැ, සැපයකුත් නැත්නම්, සැප දුක් වේදනා නැත්නම් එතන තියෙන්නේ මොකක්ද? ආන් එතන තමයි උපේක්ඛාව තියෙන්නේ. සැපක් නැහැ, දුකක් නැහැ, වේදනාවකුත් නැහැ. එතන තියෙන්නේ මෙන්න මේ කතා කරන උපේක්ඛාව. හැබැයි සඳහන් කරනවා මෙතන මේ විදිහට මේ මධ්‍යස්ත භාවයේ වඩන්න කීවේ මොකද කියන කාරණාවට උත්තරයක් දෙනවා. උපේක්ඛාව කියේ මධ්‍යස්ත භාවයේ ඇයි මධ්‍යස්ත භාවයේ වඩන්න කියලා කිව්වේ? ඊළඟට සඳහන් කරනවා ඒ දේවල් වලට මධ්‍යස්ත වීමෙන් ප්‍රගුණ කළ යුතු දෙයක් නැත්නම් අපිට හිතෙන්න පුළුවන් ලෝකෙ සිදුවෙන හැමදේම අපි සම්බන්ධ වෙන්න ඕන කියලා. මේ මේක ප්‍රගුණ කරන්න යම් කෙනෙක් හිතනවා නම් ප්‍රගුණ කරලා මේ ලෝකෙ සිදුවෙන හැම දෙයකම අපිත් සම්බන්ධ වෙන්න ඕන කියලා එහෙම කාරණාවක් මේ ලෝකේ මේ ලෝකේ නෑ. ඒ මොකද්ද ඒ කියන එක අපි ඇයි තේරුණාද මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකම අපිත් සම්බන්ධ වෙන්න ඕන කියලා අපි හිතන්න ඕනේ නෑ කියන කාරණාව. එනකොට අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් ඒකට ගැරන්ඩියේ ගෙම්බෙක් අල්ලගෙන. දැන් අපිට හිතෙන්න පුළුවන් ගෙම්බ බේරන්න. ගෙම්බගේ ජීවිතේ බේරන්න ඕනේ. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙන්නම පිළිකුල්. ගැරන්ඩියා දකින්න කැමතිත් නැහැ. ගෙම්බ අල්ලන්න කැමතිත් නැහැ. දෙන්නම පිළිකුල්. එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ දේශයක්. හැබැයි අපිට තේරෙන්නේ පිළිකුල කියන්නේ දේශයක්. අකමැත්ත කියන්නේ දේශයක්. අමනාපය කියන්නේ දේශයක්. දුක ඇතුළේ තියෙන දේශයක්. මේවා ඒ තරම්ම සියුම් හරිම සංකීර්ණයි. මෛත්‍රී භාවනාව යමෙකුට හරියටම ප්‍රගුණ වෙනවා නම් යමෙකුට මෛත්‍රිය හරියටම ප්‍රගුණ වුණා නම් ඒ පුජ්‍යලයා තුළ පිළිකුල කියන ධර්මතාවය නැත්තටම නෑ. ලෙඩෙකුට හොඳටම උපස්ථාන කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට හරි මෛත්‍රිය දියුණු වෙච්ච කෙනෙකුට. ඒ ඇයට මල මුත්‍රා පිළිබඳව කිසිම පිළිකුලක් උපදින්නේ උපදින්නේ නෑ. පිළිකුල ඉපදීම තුළ අපිට නොදන්නාට ඇතුළේ තියෙන්නේ ද්වේෂය. ඒ කියන්නේ තාම මෛත්‍රිය හරියටම වැඩිලා වැඩිලා නෑ. එහෙනම් දැන් මෙතන ගැරලියා දකින්න කැමතිත් නැහැ. ගෙම්බට කැමතිත් නැහැ. නමුත් බේරන්න ඕනේ. ආයෙ තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ බේරන්න ඕනේ නෑ. ඒ ගැරලියාගේ කෑම වේල. තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ බේරනවා කියලා කෙනගෙන් බඩ ජීවිතේ. එයාගේ ජීවිතේ බේරණ එක අරයාගේ කෑම වේලට වඩා වටිනවා. කෙනෙක් හිතන්න පුළුවන් ඕක තමයි සත්ත්ව ලෝකේ හැටි. ඕන තරම් සත්තු තවත් සත්තු අල්ලගෙන කනවා. ඕක අපිට නවත්තන්න බෑ. තව කෙනෙක් එහෙම හිතන්නත් පුළුවන්. තව කෙනෙක් හිතන්න පුළුවන් ගෙම්බ බේරුවොත් ඔය මිනිස්සු අහන ප්‍රශ්නයක්. ගෙම්බ බේරුවොත් පවුද නැද්ද? පවුල නැහැ කියලා කිව්වොත් ඒ ගැරන්ඩියාගේ කෑම වේල උදුරගත්ත එක පවුල නැද්ද කියලා අහනවා. එහෙම නැත්නම් ගෙම්බ බේරන්නේ නැති එක පවුල නැහැ කියලා හෙවොත් ඒ ගෙම්බගේ ජීවිතේ විනාශ වෙනවා බල බලා හිටපු එක පවුල නැද්ද කියලා අහනවා. ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් ගෙම්බ බේරුවොත් ගෙම්බට අබේදානය ලැබලා දුන්නා. එතකොට දැන් ගැරන්ඩියාගේ කැම වේල නැති කරපු එක පවු නැද්ද කියලා අහුවොත් තව උත්තරයක් අපිට දෙන්න පුළුවන්. ගැරන්ඩියා අතින් සංසාරයට කෙරෙන එක පාපයක් හරි අපි විසින් නතර කෙරුවා. එහෙම උත්තරයක් දෙන්නත් පුළුවන්. හැබැයි ඕන තරම් සත්ත්ව ලෝකේ මේ වාගේ දේවල් වෙනවා. එහෙම හිතලා උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. එතකොට ආම්මන් උපේක්ෂාවට ගියා. කොයි පැත්තටවත් අන්තගාමී වුන්නේ නැහැ. සත්ත්ව ලෝකේ ඕන තරම් ওই වාගේ දේවල් ওই වාගේ දේවල් වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ උපේක්ෂා සහගත විය යුතු තැන්වල භාග්‍යතුන් වහන්සේ උපේක්ෂා සහගත වුණා. හැම දිනාටම එකම විදිහට පිහිට වෙන්න ගියේ පිහිට වෙන්න ගියේ නෑ. ආන් ඒ හින්දා තේරි තේරි බේරි බේරි ආපුවයි තමයි මේ ඉන්නේ. අපි බරළුකට ගොඩාක් ගණක නැත්නම් මැණික් ගරාගෙන යනකොට මේ කූඩේට එකතු වෙනවා ගල් ගොඩ. ඒ ගල් ගොඩ ඇතුලේ සමහරට චූටි මැණික් කැල්ලක් තියෙනවා. අර ගල් ටික ඔක්කොම අතහැරලා අර මැණික් ගල විතරයි අපි ගන්නෙ. එහෙනම් මේ ලෝකේ කොයි තරම් සත්ව සමුදායක් ඉන්නවද? එහෙනම් විශේෂයෙන් පිහිට විය යුතු කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගෙන් සුවිශේෂී පිහිටක් හම්බ වුණා. බොහෝ දෙනා පිළිබඳව දරලා තියෙන්නේ උපේක්ෂාව. හැබැයි ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගත වෙන එක හොඳද? නරකක් නෑ. හැබැයි ඉතින් අපේ පාර්ශවයෙන් බලහම ඒකනම් ඒ තරම් සුබදායකක් සුබදායකක් නෑ. අපි ඒකට කරුණක් දෙකක් සිහිපත් කළොත් සාමාවතිය මාගන්දියා ගිනි තියලා සාමාවතිය ඇතුළු 500ක් මරණයටපත් වෙන බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. ਸਰවඥතා ඥාණයෙන් ඕක නොදැක්ක නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ ඒක හොඳටම හොඳටම දන්නවා. හැබැයි සාමාවතී ගිනි අරගෙන මැරෙන එක නවත්තන්න බැරි වෙන්න පුළුවන්. සාමාවතී මැරුණට ඇයට දුගතියක යන්න නොවෙන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු හදලා තිබුණා. කුජුත්තරා කියන උපාසිකාවගෙන් සාමාවතීට බණ අහන්න සලස්වලා තිබුණා. සාමාවතී ඇගින් බණ අහලා තමන්ගේ ජීවිතේ ගොඩාක් ඉහළට පෝෂණය කරගත්තා. බොහොම පිංකම් කරගත්තා. මැරුණත් ඇයට දුගතියක නොයන්ද පාර හදලා තිබුණා. හැබැයි මැරෙන එක නවත්තන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කරලා තිබුණේ තිබුණේ නැහැ. එතන භාග්‍යතුන් වහන්සේ උපේක්ෂා සහගත වුණා. මොකද සංසාරේ කරගත්ත කරුමක් තියෙනවා. සමහර අය අහනවා බුදුරජාණන් වහන්සේ මෙච්චර මිනිස්සුන්ට පිහිට වුණා. ඇයි ජේතවනාරාමේ පිටිපස්සේ බුදුන් දසූකරට පිහිට වුන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේම ඕක තමයි සංසාරේ හැටි. කාලයක් ජේතවනාරාමයේ පිටිපස්සේ ඌරකෑ ගහනවාම ඇහුණා. නමුත් එක දවසක ජේතවනාරාම පිටිපස්සේ ඌරෙක් වගේ චුන්ද කෑ ගහනවා ඇහුණා. ඒක තමයි සංසාරයේ හැටි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒ වගේ තැන්වල උපේක්ෂා සහගත වුණා. ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගත වුණා. හැබැයි මම කිව්වා ඒ උතුමන් වහන්සේලා ඒ විදිහට උපේක්ෂා සහගත වෙන එක අපට නම් එච්චර සුබදායක වෙන එකක් වෙන එකක් නෑ කියලා. වර්තමානයේ ලංකාව ගැන කල්පනා කරලා බැලුවොත් ලංකාව මොනතරම් අවාසනාවන්ත තැනකට ඇවිල්ලාද? කොයිතරම් දුක්ඛිත තත්ත්වයකට ලංකාවපත් වෙලාද? ආගමනුකූල පැත්තෙන්. ධර්මයේ අමු අමුවේ විකෘති වෙන අවස්ථා කොයිතරම් මේ රටේ තියෙනවද? ඔබ මට වඩා සමාජයේ පරිශීලනය කරන ඔබ ඒක දකිනවා. මම ඊයේ පෙරේදා ප්‍රකාශයක් දැක්කා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමක් මේ ප්‍රකාශය කරන්නේ. රට බේරාගත්ත නායකයා දුන්න මත්පැන් පානය කරපුවාට පවුනැලු. අනික් අයට මත්පැන් පානය කරන එක පව්. රට බේරගත්ත නායකයා දුන්න මත්පැන් පානය කෙරුවට පව් නෑ. ඒ මත්පැන් පානය කරලා මොනවා කළත් පව් නෑ. ඒ මත්පැන් පානය කරලා පාරේ නිදියගත්තත් පව් නෑ. එහෙම ප්‍රකාශයක් වොන් අන්තර්ජාලයේ මේ දවස්වල තියෙනවා. මේ විද්‍යුත් මාධ්‍ය ගණනාවකින් මේ ප්‍රකාශය ආවරණය කරනවා. ඉතින් එහෙම දේශනාවක් භාග්‍යතුන් හසි කරලා තියෙනවා. ඒ කියන්නේ තම තමන්ගේ ඕනකමට භාග්‍යතුන් හසිගේ ධර්මය අමු අමුවේ වෙනස් කරන්න වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒකත් වඩා මිත්‍යා දෘෂ්ටි ඕඩ තරම් මේ කාලේ ලංකාවේ ලංකාවේ තියෙනවා. දැන් ඒ අතරේ තවත් පිරිසක් අහනවා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන්නේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා නම් තාමත් මේ ලෝකේ මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා නම් සුද්ධාවාසවල මහරහතන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා නම් මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ බුද්ධ ශාසනය විනාශ වෙන වෙලාවට උන්වහන්සේත් ලෝකෙ දිහා බලනවා නම් ඇයි මේ දේවල් මෙච්චර මේ විදිහට වෙනකන් වෙනකන් නිශ්ශබ්ද වෙන්නේ? තවත් ප්‍රකාශයක් මම දැක්කා මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා කියන එක මේ ශාසනයේ තියෙන ලොකුම මිත්‍යා දෘෂ්ටියක් කියලා. බුදු බව ප්‍රාර්ථනා කරන එක. ශාසනයේ තියෙන ලොකුම මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ ලොකු මිත්‍යා දෘෂ්ටියක පැටලලා ඉඳලා ඉන්නේ. උන්වහන්සේගෙම සෙවණ අරගෙන, උන්වහන්සේගෙම පිහිට අරගෙන, උන්වහන්සේගේ දේශනාවම අරගෙන, උන්වහන්සේගේ ශාසනයටම ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකය කියලා එහෙනම් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන ස්වරූපයක් මේ තියෙන්නේ. එහෙනම් දීපංකර පාදමූලයේ ඉඳලා තියෙන මහා මහාමු මිත්‍යා දෘෂ්ටිකේ සුමේද තාපසතුමා කියලා. ඒක නෙමෙයි මේ නොකිය කියන්නේ. මේ රටේ සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරපු මහා වීරවන්ත ස්වාමින් වහන්සේලා කොච්චර හිටියද? එහෙනම් උන්වහන්සේලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. මෙහෙම වෙනකොට ඇයි මේ උතුමන් වහන්සේලා අපිට පිට වෙන්නේ නැත්තේ? ඇයි රටට පිට වෙන්නේ නැත්තේ කියලා තව කෙනෙකුට හිතෙන්නේ නැද්ද? තව පැත්තකින් හිතන්න බැරිද? අපෙත් පව් වැඩි ඇති උන්වහන්සේලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා කියලා. ආන් ඒකයි මම කිව්වේ උන්වහන්සේලා අපි දිහා උපේක්ෂා සහගත වෙන එකේ තරම්ම හොඳ වැඩක් ඒ තරම්ම හොඳ වැඩක් නෙමෙයි කියලා. අපි මේ දේශනා මාලාව පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රාර්ථනාව කියලා දේශනා මාලාවක් කෙරුවේ එකයි. හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ ස්වාමීනි, කල්යාණ මිත්‍රයන් වහන්සේලා මන් ධානං උපේක්ෂා සහගත වෙන්න එපා. උපේක්ෂා සහගත වෙන්න එපා. මට විශේෂ අනුකම්පාවක්ම දෙන්න කියලා ඉල්ලන්න වෙනවා. ආ ඒ නිසායි අපි ප්‍රාර්ථනාවේදී කෙරුවේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගෙන් විශේෂ අනුකම්පාව ලදායි හොයාගෙනයි භාග්‍යතුන් වහන්සේ වැඩි. ඒකයි මම කියේ බොරළු ගොඩක් නැද්දෙන් එක මණික් ගලක් තෝරලා ගන්නවා කියලා. එහෙනම් අපිට කල්යාණ මිත්‍රයෝ ළඟ මණික් ගල් බවට පත් වෙන්න ඕනේ. අපි කෙරෙහි උපේක්ෂා වෙන්න එපා. අපිට විශේෂ අනුකම්පාවක් දෙන්න කියලා හැම වෙලාවෙම හැම වෙලාවෙම ඉල්ලලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සංසාරේ අපි හුඟක් දික් වෙනවා. ඒ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ නැතුව මේ සසර කවදාවත් ඈතර කරන්නේ ඊතර කරන්න කෙරවල කරන්න බැරි වෙන හින්දා. එහෙනම් උපේක්ඛා සම්පොඥංගය ඇයි භාග්‍යතුන් වහන්සේ බොජ්ජංග පරපුරේ අවසානයේ තියලා තියෙන්නේ? මෙතෙන්ට එනවා කියන එක ඒ තරම් පහසු වැඩක් නොවේයි කියන කාරණාව තහවුරු කරවන්නමයි මේ කාරණාව මෙතෙන්ට අවසානයේ සඳහන් කරන්නේ. එහෙනම් මේ උපේක්ෂාව දිනු කරගන්න එක හරි හරි වටිනවා. අපි ඒකයි සඳහන් කළේ නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලෝකේ සිද්ධ වෙන හැම වැඩකටම අපි සම්බන්ධ වෙන්න ඕනේ කියලා. හැම එකටම සම්බන්ධ වෙන්න හැම එකටම සම්බන්ධ වෙන්න බෑ. උපේක්ෂා සහගත වෙන්න තැන් ඕන තරම් ඕන තරම් තියෙනවා. අපි උපේක්ෂා සහගත වෙන්න ඕනේ. හැබැයි ආර්යයන් වහන්සේලා අපි කෙරෙහි උපේක්ෂා සහගත වෙන එකේ තරම්ම හොඳ හොඳ නෑ. හැබැයි උපේක්ෂා සහගත නොවි මේ ගමන අපිට යන්න අපිට යන්න බැරුව යනවා. ආන්ගේ උපේක්ෂාවට යන්න නම් කරුණාව සහ මෛත්‍රී කියන ධර්මතාවයන් දෙකම හොඳට වැඩිලා හොඳට දියුණු වෙලා තියෙන කෙනෙකුට විතරයි මේ උපේක්ෂාව කියන තැනට යන්න පුළුවන්. එහෙනම් බොජ්ජංග ධර්ම හරියට සම්පූර්ණ කරනවා කියලා කියන්නේ මෛත්‍රී භාවනාවත් හොඳට වැඩිච්ච කෙනෙකුට වෙන්න ඕන ඒක සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. අන් ඒ නිසා මෙතෙන් තෙන්ද ලොකු කැපකිරීමක් කරන්න ඕනේ කියලා සඳහන් කළේ නිසා. ඊළඟට පින්නතර මේ කාරණාවේදීම අපි අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන කාරණා ටිකයි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග 7 නැති පුජ්‍යලයකට ඇති වෙන කෙලෙස් මේ බොජ්ජංග හත තියෙන පුජ්‍යලයකට ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. බොජ්ජංග හත නැති කෙනෙකුට ඇති වෙන කෙලෙස් බොජ්ජංග වැඩුණ කෙනෙකුට ඇති වෙන්නේ නැති බවම දේශනා කළා. එහෙනම් ඒ කාරණාව එසේම සත්‍යයි. බොජ්ජංග හත සම්පූර්ණ කරගත්ත කෙනෙක් සාමාන්‍ය පුතග්ජන පුජ්‍යලයට වඩා කොයිතරම් ඉහළ ඉන්නවද? මොනතරම් අවබෝධයක් තියෙනවද? කොයිතරම් හික්මිලාද? කොයිතරම් සංයමයට ඇවිල්ලාද? කොයිතරම් ශාසනය පිළිබඳව පැහැදිලාද? මොනතරම් පැහැදීමකින් කොයිතරම් ශ්‍රද්ධාවකින් මේ ශාසනයේ ගුණ පුරාගෙන යන කෙනෙකුටද මේ බොජ්ජංග ධර්ම ටික වැඩෙන්නේ කියන කාරණාවයි අපි මේ වීර්ය බොජ්ජංගයත් එක්ක සාකච්ඡා කළේ. එහෙමනම් බොජ්ජංග නැති අයට තියෙන කෙලෙස් බොජ්ජංග ධර්ම තියෙන අයට කවදාවත් වැඩෙන්නේ වැඩෙන්නේ නැහැ ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට පින්නතනේ යම් භාවනාවක් කරන්න උත්සාහ කරන කෙනෙක් කියනවා නම් මේ හිත අපේ එකඟ වෙන්නේ නැහැ කියලා. කෙනෙක් භාවනා වඩන්න උත්සාහ කරනවා. හැම වෙලාවෙම වීර්ය වඩනවා. ලොකු වමනාවකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් තාම බැරි වුණා හිත මේ හිත එකඟ කරගන්න තැනට එන්න. ඒ නිසා කියනවා මම උත්සාහ කරනවා උත්සාහ කරනවා උත්සාහ කරනවා මට තාම බැරි වුණා එකඟ කරගන්න කියලා. මේ සමාධි සම්බොජ්ජංගය කියන එක තාම වැඩිලා නැති එක. හිත වේගෙන් සමාධියටපත් වෙන්නේ නැත්තේ සමාධි සම්බොජ්ජංගය කියන ධර්මතාවයේ වැඩිලමදි. ඒ හින්දා එකඟ වෙනවා කියන කාරණාව බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ සමහර කෙනෙකුට අවුරුදු ගාණක් වඩාගෙන ගියත් හිත එකඟුනේ නෑ එතනමයි. ඒ සමාධි සම්පොජ්ජංගේ වැඩිලා නෑ. එහෙමනම් භාවනාවෙන් උතුම් ප්‍රතිඵලයක් හොයාගෙන යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ගාව බොජ්ජංග ධර්ම දියුණු වෙන්න ඕනේ කියන කාරණාව මේ කාරණාව තුළ නොකියම කියලා තියෙනවා. හිතන කෙනෙකුට හිතන්න හොඳටම ඉඩ තියලා තියෙනවා ඥානවන්තයෙකුට. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්තම් කියනවා මට වෙන වෙන දේවල්ම හිතුණා. භාවනාවට වාඩි වෙලා මෙච්චර වෙලාවක් ගත වුණා. ඒ කාල පරාසය තුළ මට වෙන වෙන දේවල්ම හිතුණා. එහෙම නැත්නම් නිදිමත ආවා. එහෙම නැත්නම් භාවනාව තුළ මට නිින්ද ගියා. අපේක්ෂිත කාරණාව සම්පූර්ණ වෙලා නැහැ. ආන් ඒ නිසා සති සම්බොජ්ජංගේ නැති හින්දා එහෙම වෙලා තියෙනවා. වෙන වෙන දේවල් හිතුණා. එහෙම නැත්නම් නිින්ද ගියා. මොකද නැති වෙලා තියෙන්නේ සති සම්බොජ්ජංගේ තිබිලා නැහැ. සතිය මනාව සිහියෙන් මනස සිහියෙන් ඉඳලා නැහැ. හිත එළියට ගියපු බව තේරිලා නැහැ. හිත එළියට ගිහිල්ලා හිතට ඕන තැන් වල ඇවිදලා ආව. නමුත් මම මෙතන වාඩි වෙලා වෙන දේවල් හිත හිත හිටියා. මගේ හිත භාවනාවෙන් මිදින කියන කාරණාව වැටහුනේ වැටහුනේ හුඟක් වෙලා ගියාට පස්සේ. කාන් ඒ නිසා කියන්නේ මට වෙන වෙන දේවල්ම හිතුණා. එහෙම නැත්නම් අරමුණ අමතක වෙලා නිින්ද ගියා. සති සම්පොජ්ජංගේ වැඩිලා නැහැ. ආන් ඒ නිසා පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණින් දැකලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා කියලා. මේ කෙලෙස් වල නුවණින් දැකලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි ඒ කරුණ මුලින් සාකච්ඡා කළා. ඊළඟට දේශනා කළා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයකුත් තියෙනවා. නුවණින් දැකලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. නුවණින් සලකලා බලලා පටිසේවණයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. මොනවාද නුවණින් සලකලා බලලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණය. අපි ඒක සාකච්ඡා කළා මේ සිව්පසේ වාගේ දේවල්. අපි ඒක සාකච්ඡා කළා සිව්පසේ ගන්නේ ඇයි? සිවුරු පොළවන්නේ ඇයි? නුවණින් සිහිපත් කරන්නේ. නැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සීතලෙන් උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න මේ කරුණ උදෙසා සිවුරු පොරවනවා මිසක් මේ ලස්සනට හැඩට පේන්න ඕන හින්දා සිවුරු පොරවනවා නෙමෙයි නුවණින් සලකනවා බලලා ප්‍රහාණය කරන්න. ඇයි දානේ වළඳන්නේ? ඇයි පින්ඩපාතේ වඩින්නේ? ඇයි පින්ඩපාතේ වළඳන්නේ? මේ කය පවත්වා ගන්න ඕන නිසා මිසක් අඩුතෙන් ප්‍රවණ්ඩ නෙමෙයි. මදය වර්ධනය කරගන්න නෙමෙයි. ලස්සන කරගන්න නෙමෙයි. ලෝවි ලෝකෝත්තර මාර්ගය පසක් කර ගැනීම සඳහා මේ කය පවත්වන්න ඕන නිසා මේ ආහාරය වළඳනවා. අනේ නිසා නුවණින් සලකලා බලලා ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් ප්‍රමාණයක් තියෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ මොනවද ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕනේ. සමහර වෙලාවට සීතල නිසා කේන් තියෙනවා. සමහර වෙලාවට උෂ්ණේ නිසාත් කේන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැසිම දුරුව නිසාත් කේන් තියෙනවා. ආන් ඒ නිසා ඒ කාරණාව ඉවසන්න ඕනේ. ඉවසලා ඉවසලා කෙලෙස්ල කියන එක ප්‍රහාණය කරගන්න ප්‍රහාණය කරන්න ඕනේ නම් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයකුත් තියෙනවා ඊට අමතරව වර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයකුත් තියෙනවා බැහැර කරලා වර්ජිනේ කරලා අත්හරින්න ඕන ප්‍රමාණයකුත් තියෙනවා මේ කාරණාවේ. ඊළඟට පින්නතුනි දොරින්ම දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයකුත් තියෙනවා. මොනවාද දොරින්ම දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්? ඒ තමයි මේ පාප මිත්‍රයා. පාප මිත්‍රයා දොරින්ම දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කල්යාණ මිත්‍රයෝ ලබන්න කලින් පාප මිත්‍රයා දුරු කරන්නයි කිව්වේ. අසේවනාච බාලාන. ඉස්සෙල්ලා කිව්ව සේවනය කරන්න එපා බාලයෝ. දෙවෙනියටයි කිව්වේ කල්යාණ මිත්‍රයෝ සේවනය කරන්න කියලා. අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා. පණ්ඩිතයෝ සේවනය කරන්න කිව්වේ දෙකට. එකට කිව්වේ බාලයෝ අයින් කරලා දාන්න කියලා. අයින් කරලා දානවා කියලා කියහම බාලයෝ ජීවිතෙන් බැහැරම කරන්න ඕනේ. මේ කාරණාව ටිකක් සාකච්ඡා කළා. හැබැයි පැත්තක තියාගන්න බෑ. අහවල් වැඩේ කරවගන්න ඕන නිසා මේ අයගෙනුත් යම් උදව්වක් තියෙන්න ඕන නිසා කියලා පැත්තකින් තියාගන්න බෑ බාලයා. එහෙම තියාගන්න උත්සාහ කළොත් මොන ක්‍රමෙන් හරි මං ඔහුගේ පැත්තට බර කරනවමයි. මට බෑ කියන්න මග අරින්න බැරි තැනකට ඔහු මාව ගන්නවමයි. ආන් ඒ නිසා සඳහන් කළා පෙරහංකඩේට කහට වැටුනහම වැටිච්ච තැන විතරක් කහට තියෙන්නේ. පෙරහංකඩේ පුරාම කහට පැතිරිලා යනවා. ඇඳුමකට කහට වැටුනහම ඒ වැටිච්ච තැන විතරක් නෙමෙයි තරමක් දුරට යනකම් ඒ කහට වැටිච්ච ප්‍රමාණයට පැතිරිලා යනවා. ආන් ඒ වගේ තමයි බාලයා ආශ්‍රය කරන කෙනත් කොච්චර බේරෙන්න හැදුවත් දන්නේම නැතුව මේ රෙදි කෑල්ලක කහට පැතිරෙනවා වගේ ඔහුගේ ජීවිතේ බාලයා විසින් හැම වෙලාවෙම වහනවා. ආන් ඒ නිසා තමයි සඳහන් කළේ දුරින්ම දුරස් කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය තියෙනවා. ඔවුන් එක්ක සම්බන්ධතාව පවත්වන්න තියෙන කැමැත්ත දුරු කරන්න ඕනේ. ඊළඟට නොයවසීමෙන් බැහැර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි කාම, ව්‍යාපාද, විහිංසා. මේ දේවල් නොයවසීමෙන් බැහැර කළ යුතු කෙලෙස් ප්‍රමාණය. ඊළඟට පින්නතින් සඳහන් කරනවා සත්‍ය බොජ්ජංග වැඩිමෙන් භාවනා කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. බොජ්ජංග වැඩිමෙන් සහ භාවනා කිරීමෙන් දුරු කළ යුතු තවත් කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම හතෙන්ම හරියටම ප්‍රගුණ කළොත් මේ ලෝකයේ ඉන්න විශේෂම කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ක්‍රම හතෙන්ම ප්‍රගුණ කළොත් කියලා කියන්නේ මේ බොජ්ජංග ධර්ම හතෙන්ම තමන්ගේ ජීවිතයේ කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න මේ සඳහන් කරපු කරුණුත් එක්ක දිනු කරගත්තොත් ඒ පුද්ගලයා මේ ලෝකයේ ඉන්න සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙනවා. බොජ්ජංග ධර්ම හතම දිනු කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන කෙනා. ඒකයි සඳහන් කළේ මෙන්න මේ ක්‍රම හතම හරියටම ප්‍රගුණ කළොත් ඒ පුජ්‍යලයා මේ ලෝකේ ඉන්න විශේෂ පුජ්‍යලයෙක් බවට එතකොට එහෙමනම් සබ්බාසෝ සූත්‍රයේ ක්‍රම කීයක් පැහැදිලි කළාද අපි ක්‍රම හතක් පැහැදිලි කළා. මෙතන මේ ක්‍රම හතින්ම කියලා කියන්නේ ඒ ක්‍රම හත. ඒ ක්‍රම හතම දේශනා කළේ කෙලෙස් බැහැර කිරීම සම්බන්ධයෙන්මයි. එමනම් මේ ක්‍රම හත යම් කෙනෙක් සම්පූර්ණ කරනවා නම් ඔහු තමයි මේ ලෝකේ ඉන්නේ සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කළා යම් වෙලාවක යමෙක් දර්ශනයෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කරලා ඉවරද ඊළඟට සඳහන් කළා යෝනිසෝ මානසිකාරයෙන් නුවණින් සලකලා බලලා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද වර්ජණයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද මේ මේ කෙලෙස් දුරු කිරීමෙන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද විනෝදයෙන් දුරු කිරීමෙන් ප්‍රහාණය කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණයන් ප්‍රහාණය කරලා ඉවරද භාවනා කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයන් ප්‍රහාණය කරලා ඉවරද අන්න ඒ පුජ්‍යලයා තණ්හාව සින්දක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි මේ සඳහන් කරපු කාරණා හත සබ්බාසව සූත්‍රයේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රම ක්‍රම හත. එතකොට ඒකේ භාවනාව කියන ක්‍රමයේ අන්තර්ගත වෙලා තියෙන්නේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයන් ප්‍රහාණය කරලා ඉවරද. එහෙනම් භාවනාව කියන එකේ තියෙන හත් වෙනි කාරණාවට. එහෙනම් මේ සංසාරේ අපිට මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා ක්‍රම කීයක් දේශනා කළාද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයත් එක්ක හතක්. අන් ඒ හතේ භාවනාව කියන කාරණාව තියෙන්නේ අන්තිම කාරණාවට. එහෙනම් භාවනාවෙන් තොරව කෙලෙස් ප්‍රහාණය කරන්න තවත් ක්‍රම හයක් තියෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන් ඒ පුජ්‍යලයා මේ කාරණාව හරියටම සම්පූර්ණ කරගන්නවා නම් මේ කරුණු හතෙන්ම ඔබ තමයි මේ තණ්හාව සින්ද කියලා කියන්නේ. තණ්හාව බින්ද, තණ්හාව නැති කෙරුවා, තණ්හාව ෂේ කෙරුවා, තණ්හාව ප්‍රහාණය කෙරුවා. එතකොට මේ කවුරු කියලාද කියන්නේ පුජ්‍යලයට? ආන්ගෙතෙන්ටපත් වෙච්ච කෙනා රහතන් වහන්සේ බවටපත් වුණා කියලා කියන්නේ. ආන්ගේ අති උතුම් තැනට එන්න මේ කාරණා හතෙන් මේ කෙලෙස් ප්‍රහාණය කරන්න අවශ්‍යයි කියලා දේශනා කළා. මනාකොට මානෙ අභිභවනය කළා. සියලු දුකින් මිදුණා දුක් කෙරවල කළා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා හතෙන්ම කෙලෙස් ප්‍රහාණය කරපු කෙනා ගැනම තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේන් මේ ධර්ම ක්‍රමයේ සියලු කෙලෙස් නැති කිරීම පිණිස අපේ බුදුරජාණන් වහන්සේ කොහෙදද දේශනා කොට වදාළේ? සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා ආරමුණු කරගෙන පෘථග්ජන භාවයේ සිට අරහත්ත්වයට දක්වාම යන්න පුළුවන් මඟ කියලා දෙන මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ නිසා සඳහන් කරනවා මේ දේශනාවේ මුලත් යහපත් මේ දේශනාවේ මැදත් යහපත් මේ දේශනාවේ අගත් යහපත් මේ ධර්ම ක්‍රමය තනියම ගත්තත් මාර්ග භ්‍රමචර්යාව සම්පූර්ණයෙන්ම මේ ධර්ම ක්‍රමය තුළ තියෙනවා මාර්ග භ්‍රමචර්යාව කියලා කියන්නේ අරහත්ත්වයට දක්වා එන ක්‍රමය මේ ධර්ම ක්‍රමය තුළ තනියම ගත්තත් තියෙනවා. ආන් ඒ නිසා මේකට කියනවා කේවල පරිපුන්නයි කියලා. කෙරවලට පමුණවන්න පුළුවන්කම මේ ධර්ම ක්‍රමයේ තියෙන නිසා ඒකට කියනවා කේවල පරිපුන්නයි කියලා. මේ ක්‍රමය හරියටම දියුණු කරන කෙනෙකුට තමන්ගේ හිතේ කෙලෙස් සියල්ලෙන්ම මිදෙන්න පුළුවන්කම නැවත වතාවක් සඳහන් කරනවා. එhmenan මේ සබ්බාසව සූත්‍රය මේ ත්‍රිපිටකයේ තියෙන සුවිශේෂී ධර්ම කොටසයන්ගෙන් එකක්. හැබැයි අපි සාකච්ඡා කරපු ප්‍රමාණය බොහොම ටිකක්. මොකද මේ සූත්‍රය ඊටාම දීර්ඝයි කියලා සඳහන් කරාම මේ අපි ත්‍රිපිටකයේ අරගෙන මේ සූත්‍රය පෙරලගෙන අපිට කියවන්න ගත්තාම අපිට තියෙන ටිකයි. දීර්ඝයි කියලා කියන්නේ මේකේ තවත් බොහෝ කරුණු තියෙන්නේ මේ සූත්‍රය තුල නෙමෙයි වෙනත් වෙනත් සූත්‍රවල තමයි අනිත් කරුණු තියෙන්නේ. අවශ්‍යම කාරණාව එක සූත්‍රයකින් පැහැදිලි කරනවා මිසක් ඒ සූත්‍රයෙන් පැහැදිලි කරන සියලුම කාරණා එතන එතන නෑ. අවශ්‍යම මූලික සාරාංශය තමයි සූත්‍රයක් තුළ තියෙන්නේ. මේක සඳහන් කරපු මේ කරුණු තව විස්තරාත්මකව සාකච්ඡා කරන සූත්‍ර දේශනා තියෙනවා. අපි බොජ්ජංග ගැන බොහොම කෙටියෙන් සිහිපත් කළා. ඒ බොජ්ජංග ගැන ඊට වඩා විශේෂ වශයෙන් දීර්ඝව සාකච්ඡා කරන සූත්‍ර තවත් වෙනම තියෙනවා. එතකොට ඒ සූත්‍රයෙන් බොජ්ජංග ගැන අධ්‍යයනය කරගෙන මේ සූත්‍රය කෙනෙක් අධ්‍යයනය කරනවා නම් ඔහුට ඒක ඊටාම ඊටාම පැහැදිලිව මීට වඩා තව අවබෝධ වෙනවා. ඒකයි එක සූත්‍රයකින් හැම කරුණක්ම පෙන්නලා නැත්තේ. එහෙම පෙන්වන්න පුළුවන්කමක් නැති නිසා. ආන් ඒ කරුණ තියෙන නිසායි සඳහන් කරන්නේ සබ්භාසව සූත්‍රය ඊටාම දීර්ඝ සූත්‍රයක් කියලා. පොතේ බලපුවහම අපිට සාමාන්‍යයෙන් පිටු කීපයක තියෙන දේශනාවක්. නමුත් ඒක අති දීර්ඝ දේශනාවක් වෙන්නේ අනික් කරුණුත් ඒකට එකතු වෙන්න ඕන නිසා. නමුත් මේ ශ්‍රේෂ්ඨ දේශනාව යම් ප්‍රමාණයක් කරුණු කාරණා සහිතව අපි සාකච්ඡා කරලා අද මෙතනින් සබ්බාසව සූත්‍රය නිමා කරනවා. එහෙනම් අද උදේවරුේ දේශනාවක් මෙතනින් නිමා කරලා එහෙනම් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සබ්බාසව සූත්‍ර දේශනාවෙන් බොහෝ කරුණු සාකච්ඡා කළා සංසාරයෙන් ඈතර යන්න මෙන්න මේ මේ කරුණු වලින් ජීවිතේ පෝෂණය කරන්න අවශ්‍යයි කියන කරුණු ඒ කරුණු ජීවිතයට එකතු කරගෙන තව තවත් සිහිපත් කරගෙන ඒ කරුණු මෙනෙහි කරගෙන නැවත නැවත අධ්‍යයනය කරලා නැවත නැවත හිතලා මේ කාරණාවල් තව දෙතුන් පාරක් අහනකොට අපිට දැන් තේරුණාට වඩා බොහොම තේරෙනවා දෙතුන් පාරක් අහනකොට ඒ ධර්ම කාරණාව මේ ලෝකේ ඔක්කොටම එහෙමයි අපිත් අහපු ධර්ම දේශනාවක් දෙවෙනි පාර තුන්වෙනි පාර අහනකොට මුලින් කරපු දේශනාව පිළිබඳව ලැජ්ජාවක් හිතෙනවා. මොකද දෙවෙනි පාර තුන්වෙනි පාර නැවත නැවත අධ්‍යයනය කරනකොට කියවනකොට ඊට වඩා බොහෝ කරුණු එතන තියෙන බව වැටහෙනවා. එහෙනම් මේ සූත්‍රය ගැඹුරුයි කියලා හිතන්නේ නැතුව නැවත නැවත අහන්න, නැවත නැවත හිතන්න, විවේකීව අහන්න. එතකොට ඔබට නොතේරෙන කරුණු තියෙනවා නම් ඒ කරුණු උදාහරණ සහිතව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ විදිහට මේ ධර්ම කාරණා වැටහෙන සියුම් නුවණ ඔබ සියලු දෙනාටම පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විඤ්ඤාතේ සමිජ්ජතු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤත්ත්වං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සෙතුං නන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සුපතිවා සුපතිවා සුපතිවා